ක්‍රියාවක් නෙමෙයි. දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ දිනක් උදෑසන පිණුසිඟා වඩිනකොට සිගාල කියන ගෘහපති පුත්‍රයා උදෑසනම නාලා තෙත ඇඳුම් පිටින් තෙත කෙස් පිටින් උතුරට දකුණට නැගෙනහිරට බටහිරට උඩට යටට වඳිනවා. එතන සාමාන්‍ය කෙනෙක් දැක්කනම් මොකද්ද ඔය කරන විකාර වැඩේ කියලා නිග්‍රහ කරන එකනේ කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ලං වෙලා ඇහුවා මොකද්ද කරන්න කියලා අපේ තාත්තා මේ යනකොට මට මෙහෙම සදිසාවට වඳින්න කිව්වා. ඉතින් වෙන කෙනෙක් නම් කියන්නේ ඉතින් ওই සදිසාවට වැඳ වැඳා ඉන්නවට වඩා ගෙදර ගිහිල්ලා අම්මට වඳින්න. එහෙම නැත්නම් වැඩිහිටියෙකුට වඳින්න. වෙනත් ගරුකල යුත්තෙකුට වඳින්න. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ කාර්යයට නිග්‍රහ කළේ නැහැ. ඒකට හොඳ ගැඹුරු අර්ථකථනයක් එකතු කළා. ඔබ නැගෙනහිර දිසාවට වඳිනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඔබ මව්පියන්ට සලකන කෙනෙක් විය යුතුයි. ඔබ මව්පියන්ට සලකන්නේ නැතිනම් ගරු කරන්නේ නැත්නම් ඔබ නැගෙනහිර දිසාවට කරන වන්දනාව අර්ථ ශුන්‍යයි. ඒ නිසා ඔබේ වන්දනාව අර්ථවත් වෙන්නට නම් ඔබ මව්පියන්ට සලකන කෙනෙක් වෙන්න ඕන. මේ විදිහට ඒ සදිසාවටම ගැඹුරු අර්ථයක් එකතු කළා. දැන් අර්ථ නැත්තා කර කර හිටපු වැඩේ නවත්තන්න කියලා උසුළු විසුළු කරලා ප්‍රතික්ෂේප කරලා නිග්‍රහ කරලා ඒකෙන් ඔහු ඇදලා පැත්තකට දැම්මේ නැහැ. ඒකට ගැඹුරු අරුතක් එකතු කරලා අර්ථවත් විදිහට ඒ කටයුත්ත කරන්නට මඟ පෙන්නලා තනි කකුලෙන් හිටගෙන ඉන්නකොට මේ හිටගෙන ඉන්නේ කොහොමද කියලා අද බොහෝ දෙනා කරන්නේ ඒ හිටගෙන ඉන්න කකුලට පයින් අනින එකයි කරන්නේ. එතකොට අනිත් කකුලත් නැහැ මේ කකුලත් නැහැ අද වැටෙන එකයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කරන්නේ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා නම් අනිත් කකුලත් බිම තියාගත්තාම පහසුයි සමබරව හිටගෙන ඉන්නට පුළුවන් කියන කාරණය මනවින් පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් ආමිස පූජාවන් පවත්වන්නේ තෘෂ්ණා මූලිකව නම් හුදෙක් සද්ධා මාත්‍රයට පමණක් නතු වෙලා නම් අන්ධ භක්තියෙන් නම් කරුණු හරියට තේරුම්ගෙන නෙමෙයි නම් කෙලස් වැඩෙන විදිහට නම් ආමිස පූජාවන් කරන්නේ. ඒක යෝග්‍ය නැහැ. එහෙම යෝග්‍ය නැහැ කියලා ආමිස පූජාවට නිග්‍රහ කරලා ඒතනත්තා ඉන්න තනින් ඇදලා දැම්මොත් ඔහුට එල්බ ගන්නට තැනක් නැහැ යන්නට මගක් නැහැ. එනිසා ඒ පුද්ගලයාගේ ප්‍රඥාව අවදි වෙන තෙක් ඒ කරන ප්‍රතිපත්තිය ගැඹුරු අරුතක් ඇතුව අර්ථ සම්පන්නව સિદ્ધ කරන්නට මඟ පෙන්වා දීමයි බෞද්ධ ක්‍රමය. ඒකයි ධර්මානුකූල ක්‍රමය. එනිසා අපි තේරුම් ගන්නට ඕන ආමිස පූජා කරන හැම කෙනාම ඒවා નિවරදිව කරනවා නොවේ විවිධ හේතු මත කෙරෙන්නට පුළුවන්. නමුත් ඒ කරන ආමිස පූජාවන් ගුණය දැනගෙන ගුණ අගයන ආකාරයෙන් સિદ્ધ කරන්නට පුළුවන් නම් ඒක চিරාත් කාලයක් Tamanටත් ලෝකයටත් යහපත පිණිස පවතී.